ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ ගම්පහ බැන්දිය මුල්ල විද්‍යාශේකර මහා පිරිවෙනේ ආචාර්ය ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම්මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ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 උබ්බගතම්පි නික්ඛිපන්ති ලෝහිත ගතම්පි නික්ඛිපන්ති නචතේන පඨවි අට්ඨියති වාහරායති වා jigucchati වා ඒවමේව කෝ අහං භන්තේ පඨවි සමේන තේතසා විහරාමි විපුලේන මහග්ගතේන අප්පමානේන අවේරේන අභ්‍යාපජ්ජේනාති ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි අද ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරන්ට යෙදුනේ අංගුත්තර නිකායේ නවක නිපාතේ සීහනාද වග්ගයේ එන සාරිපුත්ත සීහනාද සූත්‍ර දේශනාවේ අඩංගු ධර්ම පාඨය ලෝතර බුදුරජාණන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයේහි දක්ෂිණ ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන වික්ෂු පිරිසක් ජේතවනාරාමයට පැමිණෙනවා. මෙසේ වික්ෂු පිරිස ජේතවනාරාමයට පැමිණියේ බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා උන්වහන්සේගේ අවසරය ඇතුව ජනපද චාරිකාවේ හැසිරෙන්නට මේ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණුණු සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන භික්ෂු පිරිස උන්වහන්සේට වැඳ නමස්කාර කරලා ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස අපි වස්සාන සමය ගත කළා දැන් සෝදානම ජනපද චාරිකාවේ හැසිරෙන්නටයි ඒ නිසා ඔබ වහන්සේගේ අවසරය ලබා ගැනීම සඳහායි මේ ස්ථානයට පැමිණියේ කියලා සිහිපත් කරන්ට යුතුය. බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කරලා ජේතවනාරාමයෙන් පිට වෙලා යනකොට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ චීවරෙහි සිවුරෙහි කොනක් එක්තරා භික්ෂූන් වහන්සේ නමකගේ ඇඟේ දැවටෙනවා. මේ භික්ෂුව සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රධාන මේ භික්ෂු පිරිස දිහා දකින්නේ ඊර්ෂ්‍යා සහගතව. ඒ නිසා වහාම බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් ප්‍රකාශ කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්ස සාරිපුත්ත මහරහතන් වහන්සේ ජේතවනාරාමෙන් බැහැර වෙනකොට මගේ ඇඟේ හැප්පුණා. නිකමටවත් උන්වහන්සේ මගෙන් සමාවත් ඉල්ලුවේ නැහැ. නොදැනුනාසේ ජේතවනාරාමෙන් නික්මුණා කියන චෝදනාව බුදුරජාණන් වහන්සේ හමුවට ඉදිරිපත් කළා. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී එක්තරා භික්ෂූන් වහන්සේ නමක් කැඳවලා උන්වහන්සේට මතක් කරනවා එවත්නි වහාම සාරිපුත්ත මහරහතන් වහන්සේ ජේතවනාරාමයට කැඳවන්. අර භික්ෂූන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට ඒ පණිවිඩය මතක් කරනවා බුදුරජාණන් වහන්සේ වහාම මුණ ගැහෙන්නට කියලා. මේ වෙලාවේදී මුගලන් මහරහතන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ විහාරයෙන් විහාරයට ගිහින් භික්ෂූන් වහන්සේලා ඒක රාශී කරනවා අද සාරිපුත්ත මහරහතන් වහන්සේ සීහනාද කරනවා සිංහනාද කරනවා ඒ නිසා වහාම ජේතවනාරාමයට පැමිණෙන්නට කියලා මතක් කරනවා. තේන කෝපන සමයේන ආයස්මාච මහා මොග්ගල්ලානෝ ආයස්මාච ආනන්දෝ අවාපුරණං ආදාය විහාරේන විහාරං ආහින්දಂತಿ ඉදාපනායස්මතෝ සාරිපුත්තෝ භගවතෝ සම්මුඛා සීහනාදං නදිස්සති සාරිපුත්ත මහරහතන් වහන්සේ ජේතවනාරාමේහිදී සිංහනාද කරනවා වහාම ජේතවනාරාමයට පැමිණෙන්නට කියලා මතක් කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ ධර්මාසනයේ වැඩ ඉන්නෝ. චෝදනා කරපු භික්ෂූන් වහන්සේ ඉන්නෝ. සාරිපුත්ත මහරහතන් වහන්සේ එක්පසක ඉන්නෝ. දැන් චෝදනා විභාග කරන්නයි සූදානම්. බලන්න පින්නොතනි බුදුරජාණන් වහන්සේගේ අසහාය නායකත්වය සාධාරණීය වූ නායකත්ව ගුණය තමයි මේ තුලින් මනාව පෙන්눔 කරන්නේ. උන්වහන්සේ සෑම ශ්‍රාවකයෙකුටම ශ්‍රාවකයන් වහන්සේ නමකටම එක ආකාරයට සැලකුවේ. උන්වහන්සේ දන්නවා කවදාවත් සරියුත් හාමුදුරුව මෙවැනි වරදක් කරන්නේ නැති බව. නමුත් උන්වහන්සේගේ සාධාරණ බව පෙන්눔 කරන්නට උන්වහන්සේගේ අසහාය නායකත්වය පෙන්눔 කරන්නටයි අර චෝදනාව විභාග කරන්න සූදානම් බලන්න පින්නතුනේ අපේ ගෙවල් දොරවල් වලටත් දෙමව්පියෝ හැටියට දරුවෝ පැමිණිල්ලක් අරගෙන ආවහම කොයි ආකාරයෙන් අපිට ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද කියන පණිවිඩය මේ තුලින් මනාව පෙන්눔 කරනවා ගෙදර දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් අම්මයි තාත්තයි ළඟට එක දරුවෙක් පැමිණිල්ලක් අරගෙන ආපුවාම ඒ දරුවෝ දෙදෙනාම එකතු කරගෙන මේක සමතේකටපත් කරන්නේ කොහොමද? පාසලකදී ගුරුවරේ පන්ති කාමරය තුල දරුවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ දරුවන් අතර ඇතිවෙන යම් යම් මතභේදවලදී ගුරුවරයා තමන්ගේ භූමිකාව කොයි විදිහටද නිරූපණය කරන්නේ සාධාරණීය ලෙස ආයතනයක ගත්තොත් පින්නතුනි ආයතනයක ප්‍රධානිය තමන් යටතේ සේවයේ නියුතු පිරිස කෙරෙහි දක්වන ආකල්පයයි මේ තුලින් අපිට පැහැදිලි කරන්නේ එනිසා බුදුරජාණන් වහන්සේ ලෝකයට ලබා දුන්න පණිවිඩය උන්වහන්සේ සෑම දිනාටම සමමෙතින් සලකන්ටේද. දැන් පින්නතුනේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉදිරියේ තබාගෙන බුදුරජාණන් වහන්සේ විමසනවා සාරිපුත්තේනි ඔබ ජේතවනාරාමයෙන් නික්මනකොට මේ භික්ෂුවකගේ ඇඟේ හැපි සමාවත් නොගෙන විහාරයෙන් නික්මුණා කියන්නේ ඇත්තද? ඒ වෙලාවේදී පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ තමන් වහන්සේට එල්ල වුණු චෝදනාවට බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පිළිතුරු ලබා දෙන. උන්වහන්සේ මතක් කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යමෙකුට කායගත සතිය නැද්ද? යමෙකුට කායගත සතිය නැද්ද? කායගත සතිය කියලා කියන්නේ පින්නතුනි කය පිළිබඳව සිහිය. මහරහතන් වහන්සේ නමක් පිළිබඳව කල්පනා කළාම උන්වහන්සේ කය පවත්වා ගැනීමේ සිහිය උපරිම මට්ටමින් පවතින. ගතේ තිතේ නිසින්නේ జాగරතේ. උන්වහන්සේ වඩිනකොට, සිටිනකොට මේ සෑම අවස්ථාවකදීම උන්වහන්සේ සිහියෙන් යුතුවයි කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේට මතක් කරනවා කය පිළිබඳව සිහියක් නැති කෙනායි සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ඇඟේ හැපී සමාවත් නොගෙන යන්න. බලන්න පින්නතුනි කොයිතරම් අපූර්වට මේ කාරණය විග්‍රහ කරනවද කියලා. කායගත සතිය නැති පුජ්‍යලේ කායගත සතිය නැති කෙනෙක් තමයි සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ඇඟේ හැපි සමාවත් නොගෙන යන්නේ. උන්වහන්සේ වක්‍රව ප්‍රකාශ කරනවා තමන් වහන්සේ සතුව කය පිළිබඳව සිහිය පවතිනවා කිය. එසේ දුවත් ස්වාමීනි සේයතාපි භන්තේ පඨවියං සුචිම්පි නික්කිපන්ති අසුචිම්පි නික්කිපන්ති භූතගතම්පි නික්කිපන්ති මුත්තගතම්පි නික්කිපන්ති කේලගතම්පි නික්කිපන්ති පුබ්බගතම්පි නික්කිපන්ති ලෝහිතගතම්පි නික්කිපන්ති ස්වාමීනි මේ එල්ල කරන අභූත චෝදනාව මම මහ පොළොව වගේ දරා සිටිනවා. උන්වහන්සේ මතක් කරනවා මහ පොළොවට සුචිම්පි නික්කිපන්ති පිරිසුදු දේවල් දානවා. අසුචිම්පි නික්කිපන්ති අපිරිසුදු දේවල් දානවා. ඒ වගේම මල මුත්‍ර, ලේ සැරව, ඒ වගේම කෙල ගහනවා. නමුත් මේ මහ පොළොව මේ සෑම අවස්ථාවකදීම කිසියම් පිළිකුලකටපත් නොවි ලැජ්ජාවකටපත් නොවි වෙනසකටපත් නොවි කටයුතු කරමු. ඒ අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මතක් කරනවා ස්වාමීනි මමත් මේ මහ පොළොව වගේ. පඨවි සමේන චේතසා විහරාමි. පොළොව බඳු සිතින් මං වාසය කරමි. මට වෛරයක් නැහැ, ක්‍රෝධයක් නැහැ. මේ චෝදනාව එල්ල කරපු භික්ෂුන් වහන්සේ පිළිබඳව මා තුල වෛරයක් නැහැ. ඒ කාරණය මතක් කරලා පින්නතුනේ අවසානයේදී තුන්වහන්සේ මතක් කරනවා ස්වාමීනි කායගත සතිය නැති පුජ්‍යලයායි යමෙකුගේ ඇඟේ හැප්පිලා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ඇඟේ හැප්පිලා සමාවත් නොගෙන යන්නේ මේ විදිහට තමන් වහන්සේගේ නිර්දෝෂීභාවය පෙන්눔 කිරීම සඳහා උපමා නමයක් ඉදිරිපත් කරනවා. දැන් පළවෙනි උපමාව තමයි පොළව. පොළවට හොඳ දේවල් නරක දේවල් සෑම දෙයක්ම දැම්මට පොළව ඒ විදිහටම පවතිනවා. මමත් පොළොව බඳු සිතින් වාසය කරනවා. කවුරු හරි චෝදනාවක් එල්ල කළා කියලා මගේ හිත වෙනස් කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. දෙවෙනි උපමාවෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා ස්වාමීනි මම ජලය බඳු සිතින් වාසය කරමි. බලන්න පින්නතුනි ජලයට පිරිසුදු දේවල් අපි දානවා. අපිරිසුදු දේවල් දානවා. සමහර වෙලාවට මල මුත්‍ර දානවා. ඒ වගේම ලේ සැරව සමහර වෙලාවට ජලයට කෙල ගන්නවා. ජලය මේ අවස්ථාවවලදී අට්ඨියතිවා හරායතිවා jigucchatiවා කම්පා වෙන්නේ නැහැ. ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. jigucchාවටපත් වෙන්නේ නැහැ. ජලයේ සියල්ලම දරාගෙන සිටිනවා. මමත් ජලය බඳු සිතින් වාසය කරමි. මට මේ චෝදනාව එල්ල කර භික්ෂූන් වහන්සේ දෙසමා දකින්නේ ජලය බඳු සිති. කම්පාවටපත් වෙන්නේ වෛරයකටපත් වෙන්නේ තුන්වෙනි උපමාවෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා ස්වාමීනි මම ගින්න බඳු සිතින් වාසය කරන පෙර කී පරිදිම පින්නතුනි ගින්නටත් ගින්න දවනවනේ හොඳ දේවල් දවනවා නරක දේවල් දවනවා පිරිසුදු දේවල් දවනවා සමහර වෙලාවට ගිනි ගොඩක් ළඟ මල මුත්‍ර තියෙන්න පුළුවන්. කෙල ගහනවා. සරව තියෙන්න පුළුවන්, ලේ තියෙන්න පුළුවන්. ගින්න මේවායින් කම්පාවට පිළිකුලට වෙනස් භාවයකටපත් වෙන්නේ නැහැ. ගින්න ඒ සෑම දෙයක්ම දරාගෙන අර සියල්ලම දවලා දාන. තෝරා බේරා ගැනීමක් නැහැ. මම ස්වාමීනි ගින්න බඳු සිතින් වාසය කරයි. මගේ සිතත් වෙනස් වෙන්නේ නැහැ. කියලා උන්වහන්සේ තුන්වෙනි උපමාවෙන් ඒ කාරණේ පැහැදිලි කරනවා. හතරවෙනි උපමාව හැටියට උන්වහන්සේ පැහැදිලි කරන්නට යෙදුනේ සුළඟ. සුළඟ පින්නතුනේ පිරිසුදු දේවල් සුළඟෙන් අරන් එනවා. අපිරිසුදු දේවල් සුළඟින් අරගෙන එනවා. සමහර වෙලාවට අපේ නහයට දරා ගන්න බැරි දේවල් සුළඟ අරගෙන එනකොට අපි නහය වහගන්න. දැන් සුළඟට තිබුණානේ හොඳ දෙයක් විතරක් අරගෙන එන්නේ. ඒ ඒ සුවඳ එනකොට අපි කියනවා මෙන්න මේ සුවඳ එන්නේ කියලා. ගින්නට වගේම සුළඟටත් වෙනසක් නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මමත් සුලග බඳු සිතින් වාසය කරා. අවේරේන අභ්‍යාපජ්ජේන මහග්ගතේන විපුලේන මේ ආදී වචන භාවිතා කරලා උන්වහන්සේ පැහැදිලි කරනවා මම අවෛරී සිතින් වාසය කරා. දැන් උන්වහන්සේ පළවෙනියෙන් ඉදිරිපත් කළා පොළව උපමාවට ගත්තා. දෙවනුවට උන්වහන්සේ ජලය උපමාවට ගත්තා. තුන්වනුව උන්වහන්සේ ගින්න උපමාවට ගත්තා. හතරවනුව උන්වහන්සේ සුළඟ උපමාවට ගත්තා. පස්වෙනි උපමාව හැටියට උන්වහන්සේ පැහැදිලි කරන්නේ කුණු පිස්නා රෙදිකඩ මේ කුණු පිස්නා රෙදිකඩ පින්නතුනි අපේ පැරණි ගෙවල් වල මුළු තැන්ගේ සමහර වෙලාවට එල්ලලා තියෙන රෙදි කෑල්ලක් අත පිහදා ගන්න. මේ රෙදි කෑල්ලේ මේ කුණු පිස්නා රෙදි කඩෙන් නොඑක් දේවල් අපි පිහිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මේ රෙදි කැබැල්ලෙන් පිරිසුදු දේවල් පිහිනවා. අපිරිසුදු දේවල් පිහිනවා. කෙල, සැරව, සමහර වෙලාවට මල මුත්‍ර මේ සෑම දෙයක්ම අර රෙදි කෑල්ල දරාගෙන ඉන්නවා. මමත් කුණු පිස්නා රෙදි කඩකට බඳු සිතින් වාසය කරන. ඔබට දැන් මේ කාරණේ කියනකොට මතක් වෙනවා ඇති අපි අපේ මුළු තැන්ගේ කටයුතු කරන ආකාරය. දැන් පුංචි දරුවෙක් එනවා මුළු තැන්ගෙට. සමහර වෙලාවට මේ දරුවාගේ කටින් කෙල වැగిරෙනවා. අම්මා මොකද කරන්නේ? අර රෙදි කෑල්ල අරගෙන පුංචි දරුවාගේ අර කෙල ටික පිහදාලා දානවා. එළවලු ලියන ගාමන් ඇඟිල්ල කැපෙනවා. අර රෙදි කෑල්ලෙන්ම ලේ ටික පිහදාලා. සමහර වෙලාවට බත් කාලා සබන් දාලා අත හොදගෙන අර රෙදි කෑල්ලෙම පිහිනවා. නමුත් මේ රෙදි කෑල්ල කොයි වෙලාවකවත් පිළිකුලකටපත් වෙන්නේ මේ නරක දේවල් පිහිනෝ. මේවා මට එපා. අර රෙදි කෑල්ල හැම දෙයක්ම දරාගෙන ඉන්නවා. මමත් ස්වාමීනි කුණු පිස්නා රෙදි කඩක් වගේ බඳු සිතින් වාසය කරනවා. ඊළඟ උපමාව හැටියට උන්වහන්සේ පැහැදිලි කරන්නේ සැඩොල් කොල්ලෙකු සහ කෙල්ලෙකු මේ වචනයෙන් කිව්වහම පින්නතුන්ට පැහැදිලි. සැඩොල් කුමාරයෙක් හා කුමාරිකාව ගමකට පිවිසෙනකොට බොහොම බයෙන් එන්නේ. සැඩොල් කුලය කිව්වහම මේ කාලේ පහත් කුලයන් අතරින් එකක්. එතකොට ඒ ඇත්තන් ඒ ගමකට පිවිසෙනකොට සමහර වෙලාවට උසස් කුලයක කෙනෙක් වෙනවා කිව්වහම කානුවට බහිනවා. මූණ හංග ගන්නවා. මමත් ස්වාමීනි හරියට සැඩොල් කුමාරයෙක් හා කුමාරිකාවක්. සැඩොල් කොල්ලෙකු හා කෙල්ලෙකු බඳු සිතින් වාසය කරන. උන්වහන්සේ ඒ උපමාවෙනුත් පැහැදිලි කළේ ඒ තරම් නිහතමානී ගුණයකින් යුක්ත. උන්වහන්සේ ඒ තරම් තමන්ගේ නිහතමානීකම ඉවසීම පුරුදු කරලා තියෙනවා. ඊළඟ උපමාවෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා හරියට කීකරු වෙච්ච අංසුන් ගවයෙක් වගේ. බලන්න පින්නතුනේ පාරේ සොටේ යනකොට අන් දෙකක් නැති කීකරු වෙච්ච හීලෑ ගවයෙක් යනකොට කාටවත් කරදරයක් නැහැ. මිනිස්සු ළඟින් යනවා. නමුත් අන් දෙකක් තියෙන ටිකක් දඟලලා එන ගවයෙක් දැක්කොත් එහෙම අපි ඔක්කොම අයින් වෙනවා. සරියුත් තෙරුන් වහන්සේ ප්‍රකාශ කරනවා ස්වාමීනි මම හරියට කීකරු වෙච්ච අංසුන් ගවයෙක් වගේ. මගෙන් කාටවත් කරදරයක් නැහැ. බලන්න පින්නතුනි ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රාවකයන් වහන්සේ මේ පිරිස ඉදිරියේ මොනතරම් නිහතමානී ගුණයකින් මේක ප්‍රකාශ කළාද? තමන් වහන්සේ හරියට කීකරු වෙච්ච අන්සුන් ගවයෙක් වගේ. උන්වහන්සේ උපමාවෙනුත් පැහැදිලි කළේ මා සෑම දෙයක්ම දරා සිටිනවා. ඊළඟ උපමාවෙන් උන්වහන්සේ පැහැදිලි කරනවා හරියට එවේලේම නා පිරිසුදු වුණු තරුණෙක් හා තරුණියක් සුවඳ විලවුන් ඇඟේ දල්වගෙන ඉන්න අවස්ථාවේදී මැරිච්ච සතෙකුගේ මල කුණක් අරගෙන කරට දානවා. ඒ තරම් පිළිකුලක් ජීවිතේට දැනෙන්නේ නැහැ වෙන. ස්වාමීනි මම මේ කයත් පරිහරණය කරන්නේ වගේ. බලන්න පින්නතුනි ඔබ නාකියාගෙන පිරිසිදු වෙලා ඉන්න වෙලාවක මැරිච්ච බල්ලෙක්ගේ බලු කුණක් ඔබේ කරට දැම්මොත් එහෙම ඇතිවන පිළිකුල උන්වහන්සේ පැහැදිලි කරනවා මමත් ඒ වගේ මේ ශරීරයේ පිළිකුල් කොට සලකන උන්වහන්සේ වක්‍රාකාරව කියන්නේ පින්නතුනි ඒ තරම් පිළිකුලෙන් කටයුතු කරන මම මේ ශරීරයෙන් අනිත් අයට වරදක් කරයිද උන්වහන්සේ නවවෙනි උපමාව හැටියට පැහැදිලි කරන්නට යෙදුනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ ශරීරේ පරිහරණය කරන්නේ හරියට මැරිච්ච සත්තුන්ගේ මලකුණු එකතු කරලා කලයකට දාලා යම්කිසි කාල පරිච්ඡේදයක් කියලා මේ කලයේ සිදුරු නමයක් විදලා හරියට කරේ තියාගෙන ඉන්නවා වගේ බලන්න අර සිදුරු වලින් අර මැරිච්ච සත්තුන්ගේ ඕජස් බිමට ගලනවා. ස්වාමීනි මම මේ කය පරිහරණය කරන්නේ වගේ. උන්වහන්සේ කියන්නේ නව දොරකින් කැතකුණු වැగిරෙන්නේ මේ ශරීරය. ඒ නිසා මා මේ ශරීරය පරිහරණය කරන්නේ කාටවත් හිංසාවක් කරදරයක් පීඩාවක් නොවන විදිහට. දැන් තමන් වහන්සේට එල්ල වුණු චෝදනාව තමයි විහාරයෙන් නික්මෙනකොට භික්ෂූන් වහන්සේ නමකගේ ඇඟේ හැප්පුණා. සමාවවත් අරගෙන නෙමෙයි ගියේ. උන්වහන්සේ අර චෝදනාවට උපමා නමයක් මුල් කරගෙන පිළිතුරු ලබා දුන්නා. උන්වහන්සේ පළවෙනියෙන්ම කිව්වේ යමෙකුට කායගත සතිය නැද්ද? ඒ පුද්ගලයා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමකගේ ඇඟේ හැප්පුණත් සමාවත් අරගෙන යන්නේ නැහැ. නමුත් මම එල්ල වෙන චෝදනාව මෙන්න මේ විදිහට දරාගෙන ඉන්නවා කියලා උපමා නමයක් ඉදිරිපත් කළා. බලන්න ඔබේ සිහියට අරගන්නේ උපමා නමය. පළවෙනි උපමාව පොළව, දෙවෙනි උපමාව ජලය, තුන්වෙනි උපමාව ගින්න, හතරවෙනි උපමාව සුළඟ, පස්වෙනි උපමාව හැටියට ඉදිරිපත් කළේ කුණු පිස්නා රෙදිකඩ හයවැනි උපමාව හැටියට ඉදිරිපත් කළේ සැඩොල් කුලේහි කුමාරේකා කුමාරිකාව හත්වෙනි උපමාව හැටියට උන්වහන්සේ ඉදිරිපත් කළේ අන්සුන් ගවයෙක් වගේ කී කරු වෙච්ච අන්සුන් ගවයෙක් වගේ අටවෙනි උපමාව හැටියට උන්වහන්සේ ඉදිරිපත් කළේ නා පිරිසිදුණු තරුණයෙක් හෝ තරුණියක් මැරිච්ච සත්වයේගේ මලකුණක් කරේ දාගෙන ඉන්නා වගේ කය පිළිකුලෙන් පරිහරණය කර. නවවෙනි උපමාව හැටියට උන්වහන්සේ ඉදිරිපත් කළේ මස් පුරවපු කලයක සිදුරු නමයක් විදලා ඒ කලේ තමන්ගේ කරේ තියාගෙන ඉන්නවා වගේ පිළිකුලෙන් යුතුව මා මේ ශරීරය පරිහරණය කර. පින්වත්නි මේ කාරණේ අවසානයේදී අර චෝදනා කරපු භික්ෂූන් වහන්සේ බුදුහාමුදුරුව ඉස්සරහා හඬා වැළපෙමින් ඇද වැටුණා. පෘථජන භික්ෂූන් වහන්සේලා හඬා වැළපෙන්න පටන් ගත්තා. මහරහතන් වහන්සේලා ධර්ම සංවේගය පහළ කළා. ශාසනයේ ආදර්ශ සම්පන්න ද්විතීය ශ්‍රාවකෝ සාරිපුත්ත මහරහතන් වහන්සේට මෙවැනි චෝදනාවක් එල්ල කළේ. සරියුත් හාමුදුරුව එතනින් නැවතුනේ නැහැ. අත් දෙක දෑත නලලට අරගෙන උක්කුටිකෙන් බිම වාඩි වෙලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වැඳ නමස්කාර කරගෙන ප්‍රකාශ කරනවා ස්වාමීනි මගෙන් මේ භික්ෂුවට වරදක් වුණා නම් මට සමා වේවා බලන්න පින්නතුනේ මේ කාරණා තුලින් අපිට පෙන්눔 කරන්නේ කොයි විදිහටද අපි ඉවසීම පුරුදු කරන්නේ අපේ ජීවිතවල දරා ගැනීමේ ශක්තිය ඇති කරගන්නේ කොහොමද කියන කාරණා තමයි මේ සූත්‍ර දේශනාව ඔස්සේ අපිට පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ අවස්ථාවේදී දේශනා කරනවා පටවේසමෝනෝ විරුජ්‍යති ඉන්දකේ ලෝපමෝ తాදි සුබ්බතෝ රහදෝ අපේත කද්දමෝ සංසාරාන භවಂತಿ తాදී සාරිපුත්ත මහරහතන් වහන්සේ හරියට මහා පොළොව වගේ ඉන්ද්‍ර කීලයක් වගේ උන්වහන්සේගේ හිත හරියට මඩරොන් නැති පිරිසිදු ජලය ඇති විලක් බඳු සිතින් වාසය කර අර පිරිස ඉදිරියේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ගුණයන් ප්‍රකාශ කරන්නට මේ සූත්‍ර දේශනා ඔස්සේ බලනකොට පින්නතුනේ අපිට පෙනෙන කාරණයක් තමයි අපි හැමදෙනාම මේ ජන සමාජය තුල ජීවත් වෙනකොට ඉවසීම නිහතමානී කියන ගුණයන් අපේ ජීවිතය තුල පුරුදු කරන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවන චරිතය තුලින් උන්වහන්සේගේ ජීවිතය තුල සිදු වුණු සිදුවීම් රාශිය දිහා බැලුවාම උන්වහන්සේ අප්‍රමාණ ලෙස ඉවසීම පුරුදු කළා. ඉවසනවයි කියන කාරණේ පින්නතුනේ එක පාරටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක ක්‍රමානුකූලව අපි සසර පුරුදු කරන්න අපි කියනවා සරල නිදර්ශනයක් ගත්තොත් ඉගෙන ගන්න දරුවෙකුට පන්ති කාමරයක් තුල ගුරුවරයා යම් පාඩමක් කියලා දෙනවා මේක නිතරම මතක් කරලා අභ්‍යාස කරලා හිතේ ධාරණය කරවන්න ඕනේ. එතකොට තමයි ඒක දීර්ඝ කාලීන මතකයක් බවට පත් වෙන්නේ. නැතු එක සැනේකින් අර කාරණේ හිත තුල කාවදින්නේ මේ ඉවසීම කියන උදාරතර ගුණයක් වෙනතුනි ජීවිතය තුල අපි ක්‍රමානුකූල මූලික පියවරේ සිට පුරුදු පුහුණු කරන්න. අභ්‍යාස කරන්න ඕනේ ජීවිතයට කාවැද්දගෙන පුරුදු පුහුණු කිරීම තුළින් අපිට යහපත් වූ ප්‍රතිඵල ජීවිතයට ළඟා කර ගැනීම හැකියාව තියෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවන චරිතය දිහා බැලුවාම පින්නතුනි විවිධ අවස්ථාවයන් තුලදී උන්වහන්සේට විවිධ දේවල් සිද්ධ වුණා. එක්තරා අවස්ථාවක උන්වහන්සේ පින්ඩ පාතේ වඩිනවා. පින්නපාතේ වඩින වෙලාවේ එක්තරා බමුණෙක් කල්පනා කළා මුන්වහන්සේගේ ඉවසීම බලන්න ඕනි කියලා. පිටිපස්සෙන් ගිහින් උන්වහන්සේට අතින් පහරක් කෙල්ල කළා. සාරිපුත්ත මහරහතන් වහන්සේ නොදැනුණා වගේ ඉදිරියට ගමන් කළා. පහර එල්ල කරපු බමුණට දරාගෙන ඉන්න බෑ. ශරීරේ ගිනි ගන්නවා. දුවලා ගිහිල්ලා වැඳලා සමාව ඉල්ලගෙන. ගෙදරට එක්කගෙන ගිහිල්ලා දාණය සරියුත් හාමුදුරන්ට පූජා කළා. මිනිස්සු ඇවිල්ලා ගේ වට කළා. මරණ්ඩයි ලෑස්තිය සරියුත් හාමුදුරන්ට ගැහුවා කියලා. සරියුත් හාමුදුරුවර බමුණට පාත්‍රය අතට දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ අහනවර ගේ වට කරලා ඉන්න මිනිස්සුන්ගෙන් උපාසකවරුනි මේ පුජ්‍යලයා කාටද ගැහුවේ මේ පුජ්‍යලයා ගැහුවේ මටයි මම මගෙන් සමාවර ගත්තා අර මිනිස්සු ටික ආපහු යන්න ගියා වික්ෂුන් වහන්සේලා මේක දැනගෙන බුදුරජාණන් වහන්සේ හමුවේදී මේ කාරණය සාකච්ඡා කළා අනේ අපේ සරියුත් හාමුදුරුවෝ උන්වහන්සේට ගහපු කෙනාගේ ගෙදරටම ගියානේ දානේ වළඳන්න. වික්ෂුන් වහන්සේලා අර උසස් ගුණේ පහත් කොට සැලකුවා. මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අර භික්ෂූන් වහන්සේලාට සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අර උදාරතර ඉවසීමේ ගුණය පිළිබඳව වර්ණනා කරන්නට යෙදුණා. ඔබත් මහණෙනි මේ සාරිපුත්තයන් වහන්සේ වගේ ඉවසන්න. උන්වහන්සේ හේදී ප්‍රකාශ කරනවා බ්‍රාහ්මණයෙකුට බ්‍රාහ්මණ කියන වචනය ධම්මපදයේ බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙන්නේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ හැඳින්වීම සඳහා මේ බ්‍රාහ්මණ කියන වචනය පින්නතුනි බුදුරජාණන් වහන්සේ භාවිත කළා. බ්‍රාහ්මණ වර්ගයේ තුල ධම්මපදයේ අවසාන වර්ගයේ රහතන් වහන්සේ හැඳින්වීම සඳහා නිතරම භාවිතා කරලා තියෙන වචනය තමයි මේ බ්‍රාහ්මණ කියන වචන. න බ්‍රාහ්මනස්ස පහරෙය. රහතන් වහන්සේට නොගැසිය යුතුයි. උන්වහන්සේ නැවත මතක් කරනවා යමෙක් රහතන් වහන්සේට ගැසුවහොත් රහතන් වහන්සේ ඉවසිය යුතුයි. පහර දුන්නාහුවට නිඳා වේවා. යමෙක් රහතන් වහන්සේ නමකට පහර දෙනවද? ඒ පුජ්‍යලයාට නිඳා වේවා. ඒ වගේම අවසානයේ උන්වහන්සේ පැහැදිලි කරනවා යමෙක් යමෙකුට පහර දීලා දුන්නයින් පසු ඒ පුජ්‍යලයා වඩාත් කෝපයටපත් වෙනවා නම් ඒ පුජ්‍යලයාට වඩාත් නිඳා වේවා. පහර කෑමට ලක්ුණු කුජ්‍යලයා අර පහර දුන්න කුජ්‍යලයා පිළිබඳව කෝපයටපත් වෙලා තරහ ගන්නවා නම් ඒ පුජ්‍යලයාට වඩාත් නිඳා වේවා කියලා බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණ වර්ගය තුල කරුණු කාරණා පැහැදිලි කරන්ටේ. න බ්‍රාහ්මනස්ස පහරේය නාස්ස මුංචේත බ්‍රාහ්මනෝ. දී බ්‍රාහ්මනස්ස හන්තාරං තතෝ දී යස්ස මුංචති. බ්‍රාහ්මණ වර්ගයේ හත්වෙනි ගාථා ධර්මයේ තුල ඒ කාරණේ පැහැදිලි කරන්ටේ. බලන්න පින්නතුනේ මේ ඉවසීම කියන උදාාරතර ගුණය පුජ්‍යලාභ්‍යන්තරේ වඩාත් ඇති කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන් මෙහෙවන්ට යෙදුණු ආදර්ශ සම්පන්න මහරහතන් වහන්සේලා නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ සෑම අවස්ථාවකම මේ කාරණා ඉස්මතු කරමින් මහණෙනි මෙන්න මේ වගේ ඉවසන්න. කොයියම් අවස්ථාවකවත් කෝප වෙන්න එපා. මේ කාරණා තුලින් මනාව පැහැදිලි වෙන කාරණයක් තමයි පින්නතුනේ මා මුලිනුත් සිහිපත් කළ ආකාරයට අපි මූලික පියවරේ සිට පියවරෙන් පියවර තමන්ගේ මනස මේ සඳහා හුරු කරන්ට දැන් ශාන්තිවාදී ජාතකයේ ශාන්තිවාදී තවුසා තමන්ගේ ශරීරාංග කපන කොටත් ඉවසීමෙන් හිටියේ එකපාරට ෂණයෙන් ඇති වුණු දෙයක් නෙමෙයි. සංසාර ගමන තුල ක්‍රමානුකූලව පුරුදු කළා අභ්‍යාස කළා. පිනතුනි ඉවසනවයි කියන මේ යහගුණ ධර්ම ජීවිතයට ඇති කරගන්නවයි කියන එක හරියට අපේ උපදේශ සාහිත්‍යෙත් පැහැදිලි කරනවා ආරෝප්‍යතේ ශිලා ශෛලේ හරියට ගලක් කඳු මුදුනකට අරගෙන යනවා වගේ අරගෙන යන්න බැරි අමාරු ගලක් මහා පිරිසක් එකතු වෙලා කඳු මුදුනට අරගෙන යනවා අරගෙන ගිහිල්ලා පහතට හෙලන්න හරිම ලේසි. අර දහස් සංඛ්‍යාත පිරිසෝනේ නැහැ. කීප දෙනෙක් එකතු වෙලා පොඩ්ඩක් තල්ලු කළාම අර ගල ඉබේටම පෙරලිලා බිමට එනවා. දැන් යහගුණ ධර්ම ඉවසීම නිහතමානීකම තමන්ගේ ආධ්‍යාත්මය තුල රෝපණය කරගන්නට ඇති කර ගැනීමට ඉතාම අපහසුයි. නමුත් නැති කර ගැනීම ඉතාම ලෙහෙසි. එනිසා පින්නතුනේ අපි හැමදෙනාම ක්‍රමානුකූලව තමන්ගේ මනස තුල අපි මේ කියන යහගුණ ධර්මයන් ඇති කරගන්න ඕන. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවන ගමනේ මේ තොරතුරු අරගෙන අපි සාකච්ඡාවට බඳුන් කළේ උන්වහන්සේලා කොයිතරම් ඉවසුවද? ඒ වගේම පින්නතුනේ හොඳම නිදර්ශනය තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු 500ක් භික්ෂූන් වහන්සේලා පිඬු සිඟා වැඩිය. නාලක ගමට. මේ යන ගමන් මෞතුමියගේ නිවසටත් ගියා. වැඩම කරන්නට යෙදුණා. මෞතුමිය තුනුරුවන් එච්චර විශ්වාස කළේ නැහැ. පින්ඩපාතය දානේ පිළිගන්වන අවස්ථාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේට දැන් දානේ පිළිගන්වන ගමන් මෑණියෝ කියනවා 80 කලක් ධනෙ අතහැරලා ගිහිල්ලා දැන් වීතියක් වීතියක් ගානේ සිඟා කනවා. අදවත් බඩ පිරෙන්න දාන ටිකක් ගන්න. සරියුත් හාමුදුරුව වචනයක් කතා කරන්නේ අර භික්ෂුන් වහන්සේලාට දානේ පිළිගන්වන ගමන් පින්නතුනේ මෑණියෝ කියනවා මගේ පුතා 16 කරගත්තනේ. ඒකනේ මේ පීතියක් වීතියක් පාසා සිඟා කමින් යන්නේ. සරියුත් හාමුදුරුව වචනයක් කතා කළේ නැහැ භික්ෂුන් වහන්සේලා වචනයක් කතා කළේ නැහැ. පෙරලා නැවත විහාරයට වැඩම කරන්නට යෙදුණා. දැන් දානේ වෙලාවේ රාහුල හාමුදුරුව රාහුල පොඩි හාමුදුරුව බුදුහාමුදුරන්ට ආරාධනා කරනවා ස්වාමීනි දාන්නට වඩින්න. රාහුල අද කොහෙද පිණුසිඟා වැඩි? උපාධ්‍යයන් වහන්සේ තමන් වහන්සේගේ උපාධ්‍යයන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. අපි මිත්තණියගේ නිවසට අද ගියා පින්ඩපාතෙ. පින්ඩපාතෙත් එක්ක අපිට ඇනුම් බැනුම් ලැබුණා. ස්වාමීනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ අවස්ථාවේදී ගොළුෙක් දීරෙක් වගේ හිටි. බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේ මේ කාරණයක් ඊටාම ප්‍රශංසා මුකේ වික්ෂුන් වහන්සේලාට ප්‍රකාශ කරන්නට ඉදුණා. මේ ඉවසීම උන්වහන්සේ කොයි විදිහටද ප්‍රගුණ කළේ ජීවිතේ. සමහර වෙලාවට අපිට යම් කුජලයකගේ වචනයක් නිසා අපේ හිත කොයිතරම් කම්පා වෙනවද? සමහර වෙලාවට අපි දීර්ඝ කාලීනව ගොඩනගාගත්ත හිතේ පාරිශුද්ධිය නැති වෙලා යනවා. එනිසා පින්නතුනේ මේ ආදර්ශ සම්පන්න කතා ප්‍රවෘත්තීන් ඔස්සේ අපේ ජීවිතයත් අපි ගොඩනගා ගන්න ඕනේ. අපි හැමදෙනාම ඉවසීම කියන මේ යහගුණ ධර්මයේ ප්‍රගුණ කරන්න. ඊටාම අමාරු කාර්යයක්. නමුත් ජීවිතය තුළ ප්‍රගුණ කළාම ඵලදායකයි. සරල නිදර්ශනයක් ගත්තාම අපි බස් රථයකට ගොඩ වෙනවා. කොයිතරම් අවශ්‍යද ඉවසීම? සමහර වෙලාවට තෙරපෙනවා. අනිත් අයගේ ශරීරාංගයන් තමන්ගේ ශරීරයේ වදිනවා. සමහර වෙලාවට කකුල් පෑගෙනවා. මේ සෑම දෙයක්ම දරා ගන්න කෝප නොවි හිත පාලනය කර ගන්නට ක්‍රමානුකූලව පුරුදු කරලා තියෙනවා. කෝපයක් හිතට දැනේ. අපි නැවත අපේ හිත සංසුන් කරගෙන නැවත අපි ඒ කාරණේ අතපසු වුණා මගෙන් වරදක් සිදු වුණා නැවත මා මේ ಗುಣධර්මයේ වඩන්ට ඕනේ කියලා පුරුදු කරන්න. වෙනතුනි මේක අපිට ඊටාම ඵලදායක වෙන්නේ විශේෂයෙන්ම ශරීරාභ්‍යන්තරේ. අපි කෝපයෙන් දැවෙනකොට ඉවසීම නැති වෙනකොට මේ ලේ ගමනාගමනය වැඩි වෙනවා. අපි දාඩිය දානවා. ශාරීරික වශයෙන් ශරීරාභ්‍යන්තරයේ මේ ඇතිවන විපර්යාසය නිසා කායික වශයෙන් අපි ලෙඩ රෝගවල වලට භාජනය වෙනවා. ඉවසීම පුරුදු කරලා තියෙන පුද්ගලයාට කායික වශයෙන් ඇතිවන රෝගාබාධයන් අඩුයි. නවීන විද්‍යාවෙන් පවා පිනතුනි සාකච්ඡාවට භාජනය කරන කාරණයක් තමයි අපේ කායික රෝගයන් වලට වැඩිමනක් බලපාන්නේ මානසික වශයෙන් ඇතිවෙන පීඩනය. ඒ නිසා තමයි භාවනාව වගේ මේ ප්‍රායෝගික වශයෙන් අපිට කරන්න පුළුවන් දේවල් ජීවිතයට එකතු කරගන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මනස හදාගන්න ධමයක්. කය හදාගන්න දහමක් නෙමේ මනස හදාගන්න දහම. මනස හදාගත්ත තැන පුජ්‍යලයාගේ සැනසෙල්ල සැනසීම තියෙන්නේ තමන්ගේ හිත හදාගත්ත අවස්ථාවේ. අපි ඉවසීම පිළිබඳව සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ජීවිතය තුළින් සාකච්ඡාවට බඳුන් කළේ අපි උන්වහන්සේලාගේ චරිත ආදර්ශයට අරගෙන පළවෙනි පියවරේ සිට අපි ඉවසීම පුරුදු කරන්න. උන්වහන්සේගේ ජීවන ගමන තුල බැලුවාම පින්නතුනි දවසක් උන්වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ එක්ක කොබෝ කඳුර කියන ස්ථානයේ සමාධි සුවයෙන් ඉන්නවා. උන්වහන්සේ ඉස බාලා බොහොම හොඳට දිලිසෙන වෙලාව. රාත්‍රී සඳ පායලා මේ වෙලාවේදී මෙතනින් යක්කු දෙන්නෙක් යනවා උඩින්. එක යකෙකුට උවමනාව ඇති වෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේට ඩොක්කක් අයින්න ඕනි කියලා. නන්ද යකා. නන්ද හේමවත කියන යක්ෂයෝ දෙන්න තමයි මේ උඩින් ගියේ. හේමවත කියනවා යාළුවේ ඔය වැඩේ කරන්න එපා. ඔය මහා ප්‍රතිබල සම්පන්න මහරහතන් වහන්සේ නමක්. දෙවෙනි තුන්වෙනි අවස්ථාවල කිව්වත් මෙයා ගානකට ගත්තේ නැහැ. මිට මොලවලා ඒ ධර්ම සාහිත්‍යය සඳහන් වෙන්නේ මහා කළු ගලක් දෙබෑවෙන්න ගහනවා වගේ. ශක්තිය අරගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේට ඩොක්කක් අයිනවා. මේ වෙලාවේදී මේ කාරණය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා. අවසානයේදී මුගලන් හාමුදුරුව අහනවා "ඇවැත්නි ඔබේ ශරීරයේ අමුත්තක් දැනෙනවද?" මගේ පොඩ්ඩක් ඔළුව රිදෙන ගතියක් තියෙනවා. බලන්න පින්නතුනි කළු ගලක් දෙබෑ වෙන්න ඒ ශක්තිය යොදවලා වෙර යොදවලා උන්වහන්සේට අර නන්ද යක්ෂයාට ඔක්කක් කියන්නේ. මේ කතා ප්‍රවෘත්තිය දිවසින් අහගෙන ඉන්න බුදුරජාණන් වහන්සේ උදානයක් පහළ කරනවා. යස්ස තේලූපමං චිත්තං චිතං නානූප කම්පති විරත්තං රජනීයේසු කෝපනේයේන කුප්පති යස්සේවං භාවිතං චිත්තං කුතෝ තං දුක්ඛ මෙස්සති යස්ස තේලූපමං චිත්තං ඝන ගල් පර්වතයක් වගේද ඉවසීම ප්‍රගුණ කරනවද කෝපය ඇති වෙන්නේ නැද්ද ඒ පුජ්‍යලයාට කවදාවත් දුකක් ඇති වෙන්නේ නැහැ හිත පුරුදු කරන්න ඕනේ ඝන ගල් පර්වතයක් වගේ ඉවසීම දරා ගන්න අපිට. සමාජයෙන් චෝදනා එල්ල වෙනවා. සමහර වෙලාවට gederin එළියට බහිනකොට අපිට අපිව රුචි කරන්නේ නැති අය අපිට බනිනවා. ඒ සෑම අවස්ථාවකදීම කල්පනා කරන්න ඕනේ මා මේ ಗುಣධර්මයේ නැති කරගන්න තු පවත්වාගෙන යන්න. අර සරියුත් හාමුදුරු වගේ ගොළුෙකුයි බීරෙකුයි වගේ ඉන්න ගියාම සමහර අය පින්නතුනි සමාජේ කතා බහ කරන කාරණයක් තමයි අපි ඉවසන්න ගියාම සමහර අය හිතනවා අපි නිවටයෝ කියලා. අනිත් අය ඉවසන්නේ නැතුව මම විතරක් ඉවසන්නේ මොකටද? මෙහෙම කල්පනා කරන ඇත්තොත් ඉන්නවා. පින්නතුනි නිවටය ගැන කියනකොට අපිට මතක් වෙන්නේ ටිබෙට් ජාතික ඇස් මහින්ද හාමුදුරුවෝ අපේ ජාතියට දායාද කළේ වටිනා දේවල් අතරින් උන්වහන්සේ පැහැදිලි කරනවා උස්තන් දැක හැකිලෙන්නේ මිටිතන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්නේ මගේ පුතා ලොකු වෙන්නේ එනිසා පින්නතුනි නිවටකම කියන එක අපේ සමාජ සමහර වෙලාවට වැරදි විදිහට අර්ථ දක්වගෙන තියෙනවා එනිසා සසර ගමන තුල දීර්ඝ කාලීනව ප්‍රතිඵල ලබන්න නම් අපි හැමදෙනාම මේ ඉවසීම අපේ ජීවිතය තුළ ප්‍රගුණ කරලා අපි යහපත් ශ්‍රේෂ්ඨ මිනිසුන් කොට්ටාසයක් බවට පත් වෙන්න ඕනේ. ඒ නිසා ඔබ ආරම්භ කරන්න ඔබේ ජීවිතය තුළ ඉවසීම පුරුදු කරන්නට ඒ තුලින් ඔබේ කායික මානසික සැනසීම ළඟා කරගන්න පුළුවන්. අපි මෙතනින් මේ ගමන අහවර වෙන්නේ නැහැ. සංසාරය කියලා කියන්නේ ක්‍රමානුකූලව ඉදිරියට ගමන් කිරීම. අද පුරුදු කරන දේ හෙට ප්‍රතිඵලය ඔබට ලැබෙනවා. මේ කෙටි කාලීන ජීවිතය තුළ ඔබ ඉවසීම පුරුදු කිරීම සංසාර ගමනට බලපාන. සතර තුළ ඔබ ඉවසන යහපත් ගුණගරුක කුජලයන් බවට පත් වෙන්නේ ඉබේට නෙමේ මේ සංසාර ගමන තුල ක්‍රමානුකූලව මේ පුරුදු පුහුණු කිරීමයි. ශාන්තිවාදී ජාතකයේ ශාන්තිවාදී තවුසා අර විදිහට ඉවසීම පුරුදු කළේ අපි පාරමිතා පුරනවා කියන්නේ. පාරමිතා පුරනවා කියලා කියන්නේ ක්‍රමානුකූලව පුරුදු කරනවා අභ්‍යාස කරනවා හිත ඒ සඳහා යොමු කරගන්න. ඉවසීම කියන දේ එක පාරට ඇති කරගන්න බෑ. අපි අද තියෙන ඉවසීම නැති වෙන්න පුළුවන්. නමුත් අපි උත්සාහ කරන්න ඕනේ ක්‍රමානුකූලව ඉවසීම ඇති කරගෙන අපේ ජීවිතේ වඩාත් යහපත් දිශාවට යොමු කරනවා. අද ධර්ම දේශනාව තුළින් පින්වත් හැම දෙනාටම සිහිපත් කරන්නට යෙදුනේ වර්තමාන සමාජය තුල ඊටාම අත්‍යවශ්‍ය සමාජي අපි හැම දෙනාම ලොකු කුඩා ભેදයකින් තොරව ගිහි පැවිදි ભેදයකින් තොරව සියලු දෙනාම තනි තනිව එකතු වෙලා තමන්ගේ ජීවිතය තුළ මනස තුළ මේ ඉවසීම කියන යහගුණ ධර්මයේ වඩන්ට හැමදෙනාම උත්සාහ ගන්න උත්සාහ ගැනීමට අවශ්‍යයි ඒ සඳහා ඒ අදිෂ්ඨානය ඇති කරගෙන අපි හැමදෙනාම කටයුතු කරන්න නිසා පින්නතුනි දායකත්වයේ ගැන කටයුතු කරන පින්වත් හැමදෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ටත් දෙවියන් සහිත සමස්ත ලෝකවාසී හැමදෙනාටමත් දායකත්වයේ ගැන කටයුතු කරන පින්වත් හැමදෙනාටමත් කෙලවර අපි හැම දිනම බලාපොරොත්තු වෙන උතුම් නිවනින් සැනසීම සඳහා මේ ධර්ම දේශනාමය පුණ්‍යක්‍රියාවෙන් ලැබෙන ආනිසංස ධර්මයන් හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කටයුතු ආකාසට්ටා ජුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති Thank you. අද ධර්මානුශාසනාව පවත්වා වදාළ දේශකයාණන් වහන්සේ ගම්පහ බැන්දියමුල්ල විද්‍යාශේඛර මහපිරිවෙනේ ආචාර්ය ශ්‍රී සරණංකර ධර්ම විද්‍යාලයේ ප්‍රධාන ආචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති පූජ්‍යපාද බැලුම් මහර ඉන්දානන්ද ස්වාමීන් වහන්සේ